කෝ භික්ඛවේ මහා පුරිස විතක්කේ දේසිස්සාමිති තං සුනාත සාධුකම් මනසි කරෝත භාසිස්සාමිති එවං භන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්ච චසෝසුං භගවා ඒතද වූච කතමේච භික්ඛවේ අට්ඨ මහා පුරිස විතක්කා අපිච්ඡස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස සන්තුට්ඨ රක්ඛස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංඝං කාරාමස්ස ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මුත්තස්සතිස්ස සමාහිතස්සායං ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස නිප්පපංචාරාමස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුමත කළ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිත තුළ හටගත් මේ වටිනා උතුම් සිටිවිලි පිළිබඳව විග්‍රහය ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිත තුළ උතුම් සිතිවිලි හතක් පහළ වෙනවා. ඒ හත බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළාට පස්සේ බුදුහාමුදුරුවෝ තවත් එක් සිතුවිල්ලක් එයට එක් කරලා අෂ්ටමහා පුරුෂ විතක්ක දේශනාව සිද්ධ කළා. ඒ කියන්නේ උත්තම සිතිවිලි අටක් පිළිබඳව විග්‍රහ කරන සූත්‍ර දේශනාවක් බවට පත් වෙනවා අනුරුද්ධ සූත්‍රය. මෙතනදී පෙන්නනවා පින්වත්නි අට්ඨකෝ භික්කවේ මහා පුරිස විතක්කේ දේසිස්සාමීති. තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමීති. මහණෙනි මහා පුරිස විතක්ක අටක් තිබෙනවා. ඒ අට දේශනා කරනවා. හොඳට මේ අට මෙනෙහි කරන්න. මේ මහා පුරිස විතක්ක අට මෙනෙහි කරන කෙනෙකුට තමන්ගේ ජීවිතය ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදියට වෙනස් කරගන්න උනන්දුව උත්සාහයක් උත්තේජනයක් ඇති කරගන්න පුළුවන් මේ ධර්මයෙන් කාටද ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ඒක හරියට පින්වත්නි උදාහරණයක් හැටියට ගත්තොත් අහවල් රැකියාව කරන්න පුළුවන් කාටද දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් කාටද? එකපාරට දොස්තර කෙනෙක් වෙන්න බෑ. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කාරණා අපි අධ්‍යයනය කරන්න ඕන. පුංචි කාලේ ඉඳලා මේ සඳහා යම්කිසි පුහුණුවක් ලබන්න ඕන. සාමාන්‍ය පෙළ විභාගයට කොයි වගේ ප්‍රතිඵලයක් ඕනද? උසස් පෙළ විභාගයට කොයි වගේ ප්‍රතිඵලයක් ඕනද? සාමාන්‍ය පෙළ විභාගය මෙන්න මේ විදියට සමත් නොවුනොත් උසස් පෙළ කරන්න බෑ. උසස් පෙළ මේ විදියට සමත් නොකළොත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. විශ්වවිද්‍යාලයෙන් මේ උපාධිය නොගත්තොත් මේ රැකියාවට යන්න බෑ කියලා අපි හොයනවා. එතකොට වෛද්‍යවරයෙක් වෙන්න උත්සාහ කරන කෙනා වෛද්‍යවරයෙක් වෙන්න නම් ඒ තන ගන්ධ නම් සම්පූර්ණ කළ යුතු කාරණා මොනවාද කියන එක විමර්ශනය කරලා සොයලා ඒ කටයුතු සම්පූර්ණ කරනවා. එතකොට අන්න ඒ වගේ නිවන පිණිස සසර සැපවත් කර ගැනීම පිණිස බුදුහාමුදුරෝ දේශනා කළ මේ ධර්මය කා සඳහාද කියලා දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔබට හැඩ ගැසීම උදෙසා. එතකොට කවුරු සඳහාද මේ ධර්මය? මේ විහිදෙන බුදු දහමින් ප්‍රතිඵල ලබන්න පුළුවන් කාටද? ඕනෑම කෙනෙකුට බුදු දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් වන්නේ කාටද කියන එක අනුරුද්ධ සූත්‍ර දේශනාවේදී මනාව පැහැදිලි කරලා දෙනවා. කතමේච වික්කවේ අත්තමහා පුරිස විතක්කා මොනවද මහණෙනි මේ උතුම් සිටිවිලි අට පළවෙනි කාරණය අප්පිච්ඡස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස ඒ කියන්නේ පින්වත්නි අල්පේච්ඡ ගති ලක්ෂණ තියෙන පුද්ගලයෙකුටයි මේ ධර්මය නැතුව මහිච්ඡතාවයෙන් යුක්ත කෙනාට නෙවෙයි අල්පේච්ඡ කියන්නේ මොකක්ද? මහිච්ඡ කියලා කියන්නේ මොකක්ද? පින්වත්නි අප්පිච්ච කියලා කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා යනාදී බලාපොරොත්තු නොවුණු සරල ජීවිතය. ඒක නම් මොන දේ කළත් ඒ තුලින් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අල්පේච්ඡතාව. අපිච්ඡතා කියලා කියනවා. මහිච්ඡතාවය කියලා කියන්නේ ලාභ, කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුෙන් සිදු කරන අය. විවිධ බලාපොරොත්තු මූලික කරගත්තු හැසිරීම් රටාවකට කියනවා මහිච්ඡ ජීවිත කියලා. එතකොට අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙකුටයි මේ ධර්මය මහා ලොකු බලාපොරොත්තු ලාභ ලබන්න, ලෝභකම තිබෙන කීර්තිය බලාපොරොත්තු වෙන ප්‍රශංසාව බලාපොරොත්තු වෙන ලොකු ලොකු තනතුරු බලාපොරොත්තු වෙන කෙනාට නෙවෙයි. Tamanට ලැබෙන සිව්පසේ පිළිබඳව චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය මේ කිසිම දෙයකින් උඩඟු නොවිය යුතුයි. විවිධ දේවල් බලාපොරොත්තු නොවිය යුතුයි. අන්න එවන් ලක්ෂණ සහිත කෙනාටයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට දෙවෙනියට පෙන්නනවා සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. සරල තේරුම සතුටින් සිටින කෙනාටයි මේ ධර්මය දුකෙන් ඉන්න කෙනාට නොවේ. සතුටින් ඉන්න කෙනාටයි මේ ධර්මය. සතුට පිළිබඳව කතා කරනකොට ලෝකේ විවිධ අර්ථකථන තියෙනවා. ඔබ සතුටෙන්ද ඉන්නේ කියලා ඇහුවොත් සමහරක් විට සතුට කියලා ඔබ දකින්නේ වෙනස් ස්වરૂපයක් වෙන්නට පුළුවන්. දැන් අපි ලෝකයේ දිහා බලනකොට අපි සතුටුයි කියලා ගන්නෙ මොනවද? සින්දු කියමින්, නටමින්, සාද පවත්වමින්, විනෝද වෙමින් කාලය ගත කරන එක අපි සතුටක් හැටියට දකිනවා. හැබැයි පින්වත්නි, ඒක නියම සතුටක්ද කියන එක පිළිබඳව විමසන්න අවශ්‍යයි. ඇත්තටම මේ සැප නැත්නම් මේ සතුට කියලා මේ ලෝකයේ බහුතරයක් හිතන ඒ කාරණාව පිළිබඳව කල්පනා කරනකොට ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න දුක උරුමයි. ඒකනේ කියන්නේ සැප වැඩි වෙන්න වැඩි වෙන්න දුක උරුමයි. එතකොට මේ ලෝකයේ මිනිස්සු සැප පිළිබඳව වරදවා වටහා ගැනීමක් තිබෙනවා. මේ සැපයි කියලා මේ ලෝකෙ මිනිස්සු දැන් වැඩිපුරම සොයන්නේ ගවේෂණය කරන්නේ දුකමයි කියලා අපට හිතෙනවා. දැන් බලන්න පින්වත්නි අතීතයේ සහ අද දවස පිළිබඳව කල්පනා කරනකොට එදා මිනිස්සු අද සමාජයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට වඩා අල්පේච්ඡ ගුණයෙන් යුක්ත වුණා. ඒ කියන්නේ අද සමාජයක ජීවත් වෙන මිනිස්සු තරම් බලාපොරොත්තු එදා මිනිස්සුන්ගේ හිතවල තිබුණේ අද බලන්න අම්මා කෙනෙකුගේ හිතේ තිබෙන බලාපොරොත්තු තාත්තා කෙනෙකුගේ හිතේ තියෙන බලාපොරොත්තු දරුවෙකුගේ හිතේ තියෙන බලාපොරොත්තු අද මේ සමාජයේ කාලයත් එක්ක තරංගයකට මුසු වෙලා තරංගයකට හසු වෙලා තරංගකාරී සමාජ පරිසරයක විවිධ විවිධ බලාපොරොත්තු සාධනය කර ගැනීමට සාර්ථක කර ගැනීමට ලොකු වෙහෙසීමක් දරනවා. ඒ වෙහෙසීම තුල තිබෙන සතුටක් නෙවෙයි. උදාහරණයක් ඇටියට ගත්තොත් එදා මිනිස්සු කුඹුරු ගොවිතැන් කටයුතු කළේ මැටි ගහපු ගෙවල් වල පොල්ලතු සෙවිලි කළ වහලවල් සහිත කටුක ගෙවල් වල වාසය කළා. හැබැයි ඒ තරම් දුප්පත් ජීවිත ගත කළත් ඒ මිනිස්සු සතුටින් ජීවත් වුණා. ඇයි ඒ සතුටින් ජීවත් වුණා කියලා කියන්නේ. ඒ මිනිස්සුන්ට ණයක් තිබුණේ බයක් තිබුණේ කුඹුරු ගොවිතැන් කටයුතු ටික කළා. Tamanට අත්‍යවශ්‍ය දේවල් සම්පාදනය කරගත්තා. අද වගේ ටෙලිෆෝන් බිල් ගෙවන්න, ලයිට් බිල් ගෙවන්න තිබුණේ කලින් නිින්දට ගියා. හිරුදා වෙනවත් එක්ක අවදි වුණා ඊට කලින් ආගමට දහමට යොමු වුණා පන්සලට උදව් කළා, ජාතිය රැකගත්තා, ශාසනය රැකගත්තා. එතකොට වැඩි වැඩ නැති සිතක තමයි ධර්මයට ලැබුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. වැඩි වැඩ සහිත සිතක ධර්මයට ඉඩ ලැබෙනවා බොහොම අඩුයි. දැනුම එකතු කරන්න පුළුවන් ප්‍රතිඵල ලබන්නට අමාරුයි. ඒතකොට සතුට පිළිබඳව අපි කල්පනා කරන්න ඕන මොන වගේ සතුටක්ද? එතකොට නිවැරදි සතුටක් නිදහස් වූ සතුටක් තිබෙන කෙනාටයි මේ ධර්මය දුකෙන් පීඩා විඳින කෙනාට නෙවෙයි කාම ලෝකේ කාම වස්තුන් සොයාගෙන ගවේෂණය කරන සත්වයකට කෙසේනම් සතුටක් ඇති වෙන්නද ඒවා සොයාගෙන යන්න යන්න උරුම වෙන්නේ දුක මිසක්කා සතුටක් නොවේ ඊළඟට තුන්වෙනියට බුදුහාමුදුරුව සඳහන් කරනවා පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංඝනිකාරාමස්ස හුදකලාව විවේකීව සිටින කෙනාටයි මේ ධර්මය පිරිසත් එක්ක ගැටෙමින් සමූහයත් එක්ක එකට ඉන්න කැමති කෙනාට නොවේ. ඒකයි කියන්නේ පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස හුදකලාව විවේකීව ඉන්න කෙනාට මොකේදද මේ විවේකය කියලා කියන්නේ විවේකය කියලා කියන්නේ මන නුවණින් වාසය කරන අවස්ථාවක් නැතුව නිදියන වෙලාවක් කියන එක නෙවෙයි විවේකයේ කොටස් තුනකට බෙදලා තියෙනවා බුද්ධ දේශනාව කාය විවේක චිත්ත විවේක උපදී විවේක කාය විවේක කියලා කියන්නේ වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා මහන්සි වෙලා ශරීරයට එක තැනක ඉන්න ඉඩ දීලා සහනයක් සැලසීම. ඒකට කියනවා කාය විවේකය කියලා. ඒක තමයි ඔය ඇවිදලා ඇවිදලා ටිකක් වාඩි වෙලා ඉන්නවා, හාන්සි වෙලා ඉන්නවා. ඒකට කියන්නේ කාය විවේකය. ඊළඟ චිත්ත විවේකය කියලා කියන්නේ සිතට යම් කිසි සහනයක් එහෙට මෙහෙට පැන පැන තිබෙන සිතක්. අර දේ ගැන හිතනවා මේ දේ ගැන හිතනවා විවිධ දේවල් ගැන සිතමින් වෙහෙසෙන සිත යම් කිසි අරමුණකට ගැනීම සංවරෙහි පිටුවීම අන්න ඒකට කියනවා පින්වත්නි චිත්ත විවේකයක් කියලා. හිතට නිදහසක් දෙනවයි කියලා අපි කියන්නේ. අන්න ඒක. උපදි විවේකය කියලා කියන්නේ හිත කෙලෙස් වලින් නිදහස් කිරීම. ඒකට කියන උපදි විවේක. එතකොට විවේක තුනයි. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කයට නිදහස දීම කාය විවේකය. සිතට නිදහසක් දීම චිත්ත විවේකය. කෙලෙස් වලින් නිදහස් වීම උපදි විවේකය. ඔන්නය විවේකයේ කැමැති කෙනාටයි මේ ධර්මය. නිතරම සමෝහයත් එක්ක එකට එකතු වෙලා වාසය කරන කෙනාට නොවේ. ත්‍රිසත් එක්ක එකත ඉන්නකොට විවේකයේ නැති වෙනවා. ഘോഷාව වැඩි වෙනවා. ත්‍රිසත් එක්ක එකත ඉන්නකොට කොහොමද මේ විවේකයේ නැති වෙන්නේ? හිතට නිදහසක් ලැබෙන්නේ නැහැ. මේ කෙලෙස් නිදහස් වීමක් ගැන කියන්නේ. කෙලෙස් ඇවිස්සෙනවා. ත්‍රිසක් එක්ක එකට ඉන්නකොට මොකද වෙන්නේ? කෙලෙස් ඇවිස්සෙනවා. හුදකලාවේ ඉන්නෝ වගේ නෙවෙයි. ඒ කෙලෙස් ඇවිස්සෙන ආකාරය තිබෙනවා. එක පැත්තකින් පිරිසත් එක්ක ඉන්නකොට ඒ පිරිස කියන දේවල් අහගෙන ඉන්නකොට කෙලෙස් වැඩෙනවා, ඇවිස්සෙනවා. ඒ වගේම ඒ පිරිස් දකින්නකොට කෙලෙස් ඇවිස්සෙනවා. ඒ වගේම ඔවුනොවුන් කතා බහ කරන විට කෙලෙස් ඇවිස්සෙනවා. ඔවුනොවුන් සතු බඩු බාහිර ආදී දකින්නකොට ස්පර්ශ කරනකොට අලුතෙන් දුරකථනයක් අරගෙන ඇවිල්ලා නම් ඒක ගැන හොයන ඔක්කොම ටික එකතු වෙනවා. හොඳ ඇඳුමක් ඇඳගෙන ආවොත් ඒක ගැන හොයනවා. ලස්සන ආභරණයක් පැළඳගෙන ආවොත් ඒක ගැන හොයනවා. ඒතර පිරිසකට එකතු වෙලා ඉන්නකොට මෙන්න මේ විදිහට කෙලෙස් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි පින්වත්නි ලෝකේ විද්වත් මතයක් තියෙනවා මිනිස්සු හුදකලාව තනියම ඉන්නකොට තිබෙන බුද්ධිමත්කම පිරිසක් එකතු වුණාම අඩු වෙනවා කියන්නේ. තනියෙන් ඉන්නවට වඩා ලොකු හයියක් වැඩ කරනකොට පිරිස එකතු කරගත්තාම තියෙනවා. හැබැයි තනියෙන් ඉන්නකොට තිබෙන ඒ බුද්ධිමත්කම පිරිසක එකට එකතු වුණාම නැහැ. ඒ නිසා තමයි පිරිසකට නායකයෙක් ඕන. නායකයෙක් නැති වුණොත් ඒ පිරිස විනාශ වෙනවා. මොකද පිරිසක් හැටියට එකතු වුණාම අඥාන ගති ලක්ෂණ මතුවෙනවා. දැන් බලන්න පින්වත්නි හොඳම උදාහරණය තමයි උද්ඝෝෂණ. උද්ඝෝෂණයකට මහා සෙනඟ එකට එකතු වුණා කියමු. බැරි වෙලා හරි කවුරු හරි කෙනෙක් හේතුවක් දන්නේ නැහැ මොකක්වත් නැහැ. ගලක් අරගෙන ගැහුවොත් මොකක් වෙයිද? හැමෝම ගල් ගහන්න පටන් ගන්නවා. හැබැයි ඒ ගල් ගහන හැම කෙනෙක්ම ගල් ගහන්නේ ඇයි මේ ගල් ගහන්නේ කියලා හොයලා බලන්නේ නැතුව. ඒක තමයි මෝඩකම කියන්නේ. එතකොට පිරිසත් එක්ක එකට එකතු වෙලා ඉන්නකොට මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න අමාරුයි. ඒ නිසා තමයි හුදකලා බව බුදුහාමුදුරුව අගය කළේ. තනිව වාසය කරන්න කියලා බුදුහාමුදුරුව දේශනා කළේ. ඒ විවේකීව වාසය කිරීම තරම් යහපත් කාරණාවක් ධර්මාවබෝධයේ පිණිස හේතු වන කාරණාවක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා හුදකලාව විවේකීව ඉන්න කෙනාටයි මේ ධර්මය පිරිසත් එක්ක ගැටෙමින් පිරිසත් එක්ක වාසය කරන කෙනාට නොවේ කියලා දේශනා කළා. ඊළඟ හතරවෙනි කාරණාව තමයි පින්වත්නි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස අරබන ලද වීරිය සහිත පුද්ගලයාටයි මේ ධර්මය කම්මැලි කෙනාට නොවේ. කුසීත පුද්ගලයාට නෙවෙයි. මේ ධර්මය කා සඳහාද? වීරවන්ත කෙනාට. මොකද ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ වීරය සහිත කෙනාට මිසක්කා අලසකමින් ප්‍රමාද වෙන පුද්ගලයාට නෙවෙයි. මොකද මේ ධර්මයේ පෙන්වත්නි වීරියෙන් වැඩි යුතු දෙයක්. වීරය මත ලැබෙන දෙයක්. නිවන පිළිබඳව කල්පනා කරනකොට මේ සමාජයේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කරන ප්‍රාර්ථනාවක් තමයි මෙපින් බලෙන් නිවන් සම්පත් ලැබේවා ප්‍රාර්ථනා. හැබැයි හොඳට මතක තියාගන්න නිවන කියලා කියන්නේ ප්‍රාර්ථනාවකින්ම යන්න පුළුවන් තැනක් නොවේ. තව සමහරු කියනවා අපේ තියෙන සංසාරේ තව භවවල උපදී මේ භවයෙන් සතර අපායට යයි ඕම ඕම සංසාරෙ ගිහින් ගිහින් ගිහින් අපි කවදා හරි නිවනුත් දකී කියලා කියන ඇතින් හොඳට මතක තියාගන්න පින්වත්නි මෙහෙම සංසාරේ විවිධ භවවල ඉපදෙමින් පවතිමින් නැරෙමින් භවයෙන් භවයට මාරු වෙමින් ඔහොම ගිහින් ගිහින් කවදාරි දවසක නිවන් දකී කියලා හිතනවා නම් හොඳට මේ කාරණාව අහගන්න කවදාරි නිවන් දකී කියලා හිතනවා නම් එවන් දිනක් කිසිදා උදා වෙන්නේ නැහැ. හේතුව නිවන යනු ගිහින් ගිහින් ඉබේ හම්බෙන එකක් නෙවෙයි. නිවන පින්වත්නි කවදාකවත් ලැබෙන්නේ නැහැ. නිවන ලබා ගන්න ඕන එක. නිවන ලැබෙන එකක් නෙවෙයි. නිවන ලබා ගන්න ඕන එකක්. ලැබෙනවා කියන්නේ එකක්, ලබා ගන්නවා කියන්නේ තව එකක්. ලැබෙන්නේ ඉබේ. ලබා ගන්නේ මහන්සියෙන්. එතකොට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ සඳහා මහන්සි වෙච්ච කෙනෙකුට. ඒ සඳහා වීරිය උපදවාගත්තු කෙනෙකුට. ඒ නිසා මතක තබා ගත යුතු දෙයක් තමයි නිවන ලැබෙන්නේ නැහැ. නිවන ලබා ගත්තොත් නිසා. එහෙනම් මේ නිර්වාණය කරා ගමන් කරනවා කියලා කියන්නේ කෙලෙස් වලට විරුද්ධ ගමනක් යනවා කියන්නේ. කෙලෙස් වලට හුරු වෙච්ච, කෙලෙස් වලට නැඹුරු වෙච්ච සිතක් තිබෙන පුහුදුන් උදවිය හැටියට මේ කෙලෙස් බිඳ වට්ටමින් පරාජයට පත් කරවමින් තණ්හාව දුරු කරමින් නිවනට යොමු වෙනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒකට දැඩි වීරයක් තියෙන්න දැඩි වීරයක් තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ අරඹන ලද වීරිය ඇති කෙනාටයි මේ ධර්මය අලසකමින් යුක්ත කුසීත පුද්ගලයාට නොවේ කියලා බුදුහාමුදුරු දේශනා කළේ. මේ නිවන කියන්නේ පින්වත්නි මේ සංසාරය කියලා කියන්නේ සංග්‍රාමයක්, යුද්ධයක්. මේ සංසාරය කියන සංග්‍රාමයෙන්, සංසාරය කියන යුද්ධයෙන් ලබන ජයග්‍රහණයට තමයි නිවන කියන්නේ. මේක යුද්ධයක්. ඔබ මම මේ සංසාර ගමන තුල සිද්ධ කරන්නේ යුද්ධයක්. මේ කාත් එක්කද මේ යුද්ධ කරන්නේ? මේ යුද්ධ කරන්නේ අති ප්‍රබල භයානක සතුරෙක් එක්ක. ඒ සතුර තමයි තණ්හාව. තණ්හාව නම් වූ අති ප්‍රබල භයානක සතුරා සමග සිදු කරන සටන. මේ සටනේදී අපි හොඳට තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. අපට වඩා තණ්හාව බල සම්පන්නයි. සංසාර සංග්‍රාමේදී අපට වඩා සතුරා බල සම්පන්න සතුරගේ පාර්ශවයේ ප්‍රබල සේනාවක් සිටිනවා. අපේ පාර්ශවයෙන් අප පමණයි ඉන්නේ. එතකොට පිරිසක් එක්ක තනියෙන් සිදු කරන්න වෙන සටන. පිරිසක් එක්ක තනියම සටන් කරනකොට කරන්න ඕන දේ තමයි. සටන කරන්නත් ඕන, පරදින්නත් බෑ. එහෙනම් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? අපි පින්වත්නි සංගවි සිට මේ සටන ක්‍රියාත්මක කරන ප්‍රබල සතුරා සොයලා ප්‍රබල සතුරාටයි ප්‍රහාරය එල්ල කළ යුත්තේ. පින්වත්නි අපි අතරට එන්නේ ප්‍රබල සතුරාගේ සේනාවේ කණ්ඩායම. ඒ තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් මේවා තමයි අර අති ප්‍රබල භයානක සතුරා විසින් මෙහෙවන ලද ඔවුන්ගේ සේනාව. අප ඉදිරියට මේ තණ්හාවේ සේනාව පැමිණෙනවා. ඒ සතුරන් පැමිණෙනකොට අපි ඔවුන් එක්ක සටන් කරනවා. හැබැයි මතක තබාගත යුතුයි ඔවුන් එක්ක සටන් කරලා කිසිදා දිනන්න බෑ. මොකද ප්‍රබල සතුරා nirupadritව සිටින තාක්කල් ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට කිව්වොත් අවුරුදු 30ක යුද්ධයක් අපේ රටේ තිබුණා. දෙපැත්තෙම බොහෝ පිරිස් මිය ගියා. හැබැයි සටන දින්න කියලා කියවේ කවදද? ත්‍රස්තවාදී ප්‍රබලයා නැති වෙච්චද? ඒ ප්‍රබලයා සැඟවි සිටින තාක්කල් සටන දින්න කියලා කියන්න පුළුවන් උනේ නැහැ. එතකොට ප්‍රබලයා නැති තැන තමයි සටනේ ජයග්‍රහණය තියෙන්නේ. මේ සංසාර සංග්‍රාමයත් එහෙමයි. අපි ජරාවත් එක්ක තරහ වෙලා ජරාවත් එක්ක සටන් කරමු. වයසට යන්නේකට විරුද්ධව වැඩ කරන්න හදමු. ලෙඩවලට විරුද්ධව වැඩ කරන්න හදමු. මරණයට විරුද්ධව වැඩ කරන්න හදනවා. හැබැයි අපි ඔක්කොම අසරණයි. ඇයි අසරණ අපට ජය ගන්න හම්බෙන්නේ නැහැ ඒ සෙබළුන් එක්ක. කාටද පුළුවන් උනේ වයසට යන එක නවත්තන්න? කාටද පුළුවන් උනේ ලෙඩ වෙන එක නවත්තන්න? කාටද පුළුවන් උනේ මැරෙන එක නවත්තන්න? ඇයි අපිට නවත්ත ගන්න බැරි වුනේ? ඇයි අපි පරාජිත වුනේ? අපි පරාජිත උනේ පින්වත්නි අපි ප්‍රබල සතුරාට නෙවෙයි පහර දීලා තියෙන්නේ සතුරාගේ සේනාවට පමණයි. ප්‍රබල සතුරා තණ්හාව තණ්හාව නිසායි උපදින්නේ. තණ්හාව නිසායි වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ මේ ඔක්කොම දුක් අපට විඳින්න හම්බෙන්නේ තණ්හාව නිසා. එතකොට තණ්හාවේ ස්වභාවය හඳුන ගන්න ඕනේ. තණ්හාවේ ස්වභාවය හඳුනගෙන දැඩි වීරයක් යොදවන්න වෙනවා මේ තණ්හාව දුරු කිරීම පිණිස. එතකොට බලන්න පින්වත්නි තණ්හාව කොයි වගේද? පින්වත්නි තණ්හාව තමයි එකම විදියට වයසට නොයා ලෙඩ නොවි දුර්වල නොවේ ශක්තිමත්ව පවතින කාරණා. තමන්ගේ කෙස් හැරිලයයි ශරීරය දිරලයයි දත් හැලිලයයි ඇස් පේන්නේ නැති වෙයි කන් ඇහෙන්නේ නැති වෙයි ඒ තණ්හාව තරුණ. මේ භවයේ ආයුෂ අවසන් වෙයි නමුත් තණ්හාවේ ආයශ අවසන් වීමක් නැහැ. නිසා තමයි අනන්ත සංසාර ගමනක එක විදියටම දුවන්නේ. විවිධ භවයන්හි උත්පත්ති ලැබමින් භවයෙන් භවයට මාරු වෙමින් සසර පුරාම ඇවිදින්නේ තණ්හාව ජීවිතුන් අතර ඉන්නේ. තණ්හාව කවදාකවත් පින්වත්නි වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. හැබැයි තණ්හාවේ දුර්වලතාවයක් තිබෙනවා. ලෙඩ වෙන්නේ නැති වුණාට ලෙඩ කරන්න පුළුවන්. වයසට යන්නේ නැති වුණාට වයසට යවන්න පුළුවන්. මැරෙන්නේ නැති වුණාට මරන්න පුළුවන්. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන්නේ එය ඉබේම සිදුවෙන දෙයක්. දැන් මිනිස්සු හැටියට අපි වයසට යනවා. මහන්සි වෙන්න දෙයක් නැහැ. කාලයාගේ ඇවෑමෙන් අපි වයසට යනවා. ලෙඩ වෙනවා. විවිධ විවිධ ලෙඩ රෝගවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉබේම වෙනවා. මරණය ඉබේම සිද්ධ වෙනවා. මහන්සි වෙන්න දෙයක් නැහැ. තණ්හාව ඒ විදිහට ඉබේ දුර්වල වෙන්නේ නැහැ. වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ. හැබැයි වයසට යවන්න පුළුවන්. ලෙඩ කරන්න පුළුවන්, මරන්න පුළුවන්. එහෙනම් දැන් ලෙඩ වෙනවා කියන්නේ එකක්, ලෙඩ කරනවා කියන්නේ තව එකක්. වෙනවා ඒකට මහන්සි වෙන්න ඕනේ ලෙඩ කරන්න මහන්සි වෙන්න නැති වෙනවා කියන්නේ ඉබේම සිදු වෙන එකක්, නැති කරනවා කියන එක මහන්සියෙන් කරන්න ඕනේ. එතකොට මේ සංසාර සංග්‍රාමයේදී සංසාර යුද්ධයේදී සසරේ පැවැත්ම තීරණය කරන සසර පුරාම අපිව රඳවාගෙන දුක් දෙමින් ඇදගෙන දුවන මේ තණ්හාව නම් වූ අතිප්‍රබල භයානක සතුරා නැති වෙන්නේ නැත්තම් නැති කරන්න ඕන. නැති වෙන්නේ නෑ නැති කරන්න නම් වීරිය තියෙන්න ඕන. මොකද ඉබේ වෙන්නේ. ඒකයි කියන්නේ පින්වත්නි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස අරඹන ලද වීර්ය සහිත කෙනාටයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ කම්මැලි කෙනාට නෙවෙයි කම්මැලි කෙනාට මේ ප්‍රතිඵලය ලබන්නද ඊළඟ පස්වෙනියට සඳහන් කරනවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තසතිස්ස මේ ධර්මයේ සිහියෙන් යුක්ත අයටයි සිහි කල්පනාව නැති සිහියක් නැතුව වැඩ කරන උදවියට නෙවෙයි සිහියෙන් යුක්ත අයටයි මේ ධර්මය. මොකද මේ ධර්මය දේශනා කරනකොට සිහියෙන් යුක්තව ශ්‍රවණය කළ යුතුයි. සිහිය පිහිටුවාගෙන සිහිය ඇතිව හිටියොත් තමයි එකනට ධර්මයේ වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. කරන කියන දේවල් පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. අවසිහියෙන් ඉන්න කෙනෙකුට මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්නට අපහසුයි. පුළුවන්කමක් නැහැ. ඒ නිසා සිහිය උපදවා ගන්න. වැඩ කරනකොට සිහියෙන් වැඩ කරන්න. කරන දේ හරියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ සිහිය තිබුණොත්. ඒකයි කියන්නේ උපට්ඨිත සතිස්සායම් ධම්මෝ නායම් ධම්මෝ මුත්තසතිස්ස. ඊළඟට සමාහිතස්සායම් ධම්මෝ නායම් ධම්මෝ අසමාහිතස්ස. තැන්පත් සංවර සිතක් සහිත කෙනාටයි මේ ධර්මය සිත හැමතැනම විසිරීලා පවතින කෙනාට නොවේ. හිතේ තැන්පත්කම සමාහිතස්සායන් මේ හිත සංවර කෙනාටයි ධර්මයේ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මේ සමාජයේ ජීවත් වෙන බහුතරයකගේ හිත තැන්පත්ද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. සිතේ සංවරකම ඇති කර ගන්නට පුළුවන්කම ලැබිලාද නැද්ද කියන එක පිළිබඳව විමසන්න වෙනවා. එතකොට සිහියෙන් තොරව වැඩ කරනවා නම් මතට ඇබ්බැහි වෙලා නම් සිහියක් නැති කෙනෙකුට නිවන ලබන්නට මේ ධර්මයේ ආස්වාදයේ ජනනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මත් වෙච්ච කෙනෙකුට බෑ. හිත විකාර කරගත්ත කෙනෙකුට බෑ. හිත සංසුන් වෙන්න ඕන. හිත තැම්පත් වෙන්න ඕන. මත්වීම පිළිබඳව කල්පනා කරනකොට මද්ද්‍රව්‍ය භාවිතය ගැන කතා කරන්නත් ඕන. මද්ද්‍රව්‍ය භාවිතයට ගන්නවා නම් හිත අසංවර වෙනවා. ඒ අසංවර වෙච්ච තැනට කවදාකවත් ධර්ම අවබෝධය ලබන්න බෑ. මද්ද්‍රව්‍ය විතරක් නෙවෙයි. මත්වීම් 27ක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. මත්වීම් 27ක් විවිධ විවිධ හේතුන් මුල් කරගෙන මනසේ තියෙන ස්තම්පත්කම නැති කරගත්ත කෙනා සමහර පිට යෞවනත්වය ගැන හිතලා සමහර පිට නිරෝගීකම ගැන හිතලා සමහර පිට ප්‍රධානත්වය ගැන හිතලා තනතුරු ගැන හිතලා එන්න මේ වගේ හේතු කාරණා මුල් කරගෙන මත්වීම ඇති වෙනවා. එහෙම මත් වෙච්ච කෙනාට නිවන අවබෝධ කරගන්න ධර්මයේ භාවිතා කරන්න ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඊළඟට පින්වත්නි පෙන්නනවා පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මය නුවණ තියෙන ප්‍රඥාවන්තයින්ටයි නුවණ නැති අඥානයන්ට එහෙම නැත්නම් මෝඩයන්ට නොවේ මේ ධර්මය තියෙන්නේ කාටද? ප්‍රඥාව තියෙන කෙනාට. ප්‍රඥාවන්ත කෙනාටයි මේ ධර්මයේ වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ධර්මයේ තුලින් ප්‍රතිඵල සාධනය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ප්‍රඥාව පෝෂණය කළ යුතුයි. ඔන්න ඒ කාරණා හත, ওই සිටිවිලි හත අනුරුද්ධ මහරහතන් වහන්සේට ඇතිවෙච්ච සිටිවිලි හතක්. මේ හත බුදුහාමුදුර අනුමත කළා. මොනවද මේ කාරණා හත? අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ ධර්මය අල්පේච්ඡ බව අගය කරන කෙනාටයි මහේච්ඡ පුද්ගලයෙකුට නොවේ. ඒ වගේම සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. සතුටින් වාසය කරන කෙනාටයි මේ ධර්මය කනගාටුවෙන් දුකෙන් අසතුටෙන් ඉන්න කෙනාට නොවේ. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංඝනිකාරාමස්ස විවේකීව හුදකලාව ඉන්නට කැමති කෙනාටයි මේ ධර්මයෙන් නිතර සමූහයක් එක්ක පිරිසක් එක්ක ගැටෙන්න උත්සාහ කරන කෙනාට නොවේ ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස අරඹන ලද දැඩි වීරිය තියෙන කෙනාටයි මේ ධර්මය කම්මැලි ප්‍රමාද අලස පුද්ගලයාට නොවේ. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුක්ඛසතිස්ස මේ ධර්මයේ සිහියෙන් යුක්තව වාසය කරන කෙනාටයි සිහි කල්පනාවෙන් තොර වෙච්ච සිහියක් නැති අවසිහියෙන් ඉන්න කෙනාට නෙවෙයි සමාහිතස්සායන් ධම්මෝ නායම් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මය සිත සංවර කරගත්තු හිතේ තැම්පත්කම තිබෙන පුද්ගලයාටයි නැතුව සිත විසිරීලා ගියපු සංවර කමක් නැති කෙනාට නොවේ පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනාටයි ප්‍රඥාව නැති අඥාන මෝඩයින්ට නෙවේ මෙන්න මේ විතක්ක හත අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිත තුළ ඇති වුණා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දේශනා කළාම මතක් කළාම බුදුහාමුදුරෝ ඒ කරුණු හත අනුමත කොට බුදුරජාණන් වහන්සේ තවත් එක් කාරණාවක් එකතු කළා. බුදුරජාණන් වහන්සේගේ උතුම් සිටිවිල්ලක් එකතු කළා. ඒ අනුව තමයි අෂ්ටමහා පුරිස විතක්ක ගොඩනැගෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිප්පපංචාරාම සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායම් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝති මේ ධර්මය තණ්හා මාන දික්ටි ජනාදී වශයෙන් ඒ කෙලස් වලින් එහෙම නැත්නම් ප්‍රපංච වලින් වෙන්වීම බලාපොරොත්තු වෙන කෙනාට නැතුව ඒ තණ්හා දික්ටි මාන කියන ප්‍රපංච වලින් එහෙම නැත්නම් කෙලස් වලින් යුක්තව වාසය කරන කෙනාට නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට දැන් පින්වත්නි අපි කල්පනා කළ යුතු කාරණාව තමයි එහෙනම් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ඔබ පැය 24ෙම ශ්‍රවණය කරන මේ උතුම් ධර්මය ඔබට ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ හැඩගැහෙන්න ඕන විදිය මොන වගේ ක්‍රමයක්ද? කොයි වගේ විදියටද ඉන්න ඕන මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න? ඔබ අනිවාර්යයෙන්ම අල්පේච්ඡ වෙන්න ඕන. අල්පේච්ඡතාවය ඒ වගේම නිවැරදි සතුට ඒ වගේම විවේකය අගය කරන හුදකලාව ජීවත් වෙන්න උත්සාහ කරන අරඹන ලද වීරය සහිත සිහියෙන් යුක්තව වාසය කරන සංවර සිතක් සහිත ප්‍රඥාවන්ත තණ්හා දිට්ඨි මාන ආදී ප්‍රපංචයන්ගෙන් ඉවත් වෙන්න කැමැති ලක්ෂණ ගොඩ නගාගත්තු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ මෙන්න මේ කාරණා ඔබ තුල පුහුණු කරනවා නම් භාවිතා කරනවා නම් දියුණු කරනවා නම් අන්න ඒ කෙනාට මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ හැම කෙනෙකුටම මේ අනුරුද්ධ සූත්‍ර දේශනාවේ අන්තර්ගත අෂ්ඨ මහා පුරිස විතක්ක. එහෙම නැත්නම් උතුම් මහා පුරුෂ සිටිවිලි අට ඔබේ ජීවිතය තුල ගොඩනගා ගන්නට දීප්තිමත් කරගන්න ඒ තුලින් තමන්ගේ මේ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න. ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාවේ අනුහසින් මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, පතන බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා සදයිපතුනි දේශනාව පවත්වා පදාළ මහරකම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ජනවිජේ පදනමේ ගරු උපසභාපති අභිධර්මාචාර්ය පෝජනීය ගල්කිස්සේ සෝමානන්ද සතු සාදු